අද මේ ඉරිදා ධර්ම දේශනාවෙහි අප ආරම්භ කළ සප්ත අනුසය පිළිබඳ දේශනා මාලාවෙහි අද අප සාකච්ඡා කරන්නේ දිට්ඨි අනුසය පිළිබඳවයි. එයින් අපි දැනට අපි ඒ විදිහට සාකච්ඡා කළා කියනවා අනුසය ධර්ම තුනක් පමණ අද අපි මේ සාකච්ඡා කරන්නේ ඒ විදිහට ගත්තම අද හතරවෙනි කොටස හැබැයි අපි සාකච්ඡා කරන්නේ අද දිට්ඨි අනුසය පිළිබඳවයි. සත්‍යානුසය පිළිබඳ මීට පෙර අප බොහෝ අවස්ථාවල සඳහන් කළා. හැඳනාටම දැන් මේ පිළිබඳව අවබෝධයක් තියෙන නිසා පුන පුනා සඳහන් කිරීමක් අවශ්‍ය නැහැ ප්‍රාල වේලාවල් ඉතා වටිනා නිසා අපට ඒ අනුව ආලේෂක කරගන්න පුළුවන් මේක පෙර ඒ සාකච්ඡා කළා අනුසේ ධර්ම මේ පුනක් සාකච්ඡා කළා දැන් එතකොට අද අපි මේ දිට්ඨි අනුපේ පිළිබඳවයි සාකච්ඡා කරන්නේ ඒ දිට්ඨි කියන වචනේ සරලම තේරුම අපි කියනවා දෘෂ්ටි. එහෙම නැත්නම් ඒ සිංහල තේරුම තමයි දිට්ඨි කියලා කියන්නේ දැකපු දෙයක. දස්සති කියනවා දකින්නවට. ඒ කියන්නේ දෘෂ්ටාවෙන් දස්දාපක් වෙන හැදෙන දිස්ත්‍රාවෙන් හැදෙන ඒ දස්සති කියලා කියනවා දකින්නවට. ඒ වගේම දැකපු දෙයට කියනවා අපි දිවිචර් කියලා. දැකලා අල්ලගන්න දේ අපි කියන විචින් කියලා. එතකොට දැක්කලා අල්ලගන්න දේ දුටු පමණින් අල්ලගත් ගැනීම ਵਿਚාරයෙන් තොරවල්ල ගැනීම හානිකයි. ඒ බොහෝ විට වැරදි අල්ලා ගැනීමක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ දුටු පමණින් අපි යමක් දැක්කම අල්ලා ගන්න පෙළඹෙන. ඒක ඇලෙනවා. ඒ අදහසෙන් තමයි දිට්ඨි කියලා කියන්නේ. ඒ නිසාම දිට්ඨි කියන වචනේ තියෙනවා දැන් සම්මා දිට්ඨි, මිච්ඡා දිට්ඨි කියලා වචන දෙකක් තියෙනවා. හැබැයි දිට්ඨි කියන වචනේ යම්ක සම්මා මිච්ඡා නැතුව පාවිච්චි කරනවා නම් ඒ දිට්ඨි කියන එකෙන් අදහස් කරන්නේ එතන මිච්ඡා දිට්ඨි. බොහෝ විට ධර්මයේත් එහෙමයි. දිට්ඨි කියන වචනේ පමණක් පාවිච්චි කරනවා නම් ඒෙන් අදහස් කරන්නේ අපිට ස්වභාවිකම යමක් දැක්කහම අහුවහම දැනුනහම වෙලදී. ඒ තමයි දැන් ඒක අපි අල්ලගන්න බැල. ඒ අල්ලා ගැනීම තමයි දිට්ඨි කියන්නේ. හැබැයි විශේෂයෙන් සඳහන් කරනවා සම්මා දිට්ඨි කියලා. එතකොට මිච්ඡා දිට්ඨි සම්මා දිට්ඨි කියලා විශේෂයෙන් සඳහන් කරනවා. සම්මා දිට්ඨි කියන්නේ මේ යහපත් ධාතේ විදිහට දැකලා දැකපු දෙය විශ්වාස කරන දෙය. වැරදි විදිහට දැකලා විශ්වාස කරන දේ සම්මිච්ඡාදී. නැවත සඳහන් කරන්නේ දිට්ඨි කියන වචනේ පමණක් මේ මිච්ඡා සම්මායන මේ ඒ නාම විශේෂණයෙන් තොරව අපි පාවිච්චි කළොත් දිට්ඨි කියන වචනේ පමණක්, දෘෂ්ටි කියන වචනේ පමණක් එකෙන් අදහස් කරන්නේ වැරදි දෘෂ්ටිය. දිට්ඨි කියලා. ඒ නිසා තමයි දැන් මේ මේ අනුසය ධර්මවල සඳහන් වෙන්නේ දිට්ඨි අනුසය කියලා. අනුසය ධර්ම නිසා අපට හානියක්, කරදරයක් වෙන බව අපි අදහස් කළේ විස්තර කළේ මේ දවසක්. ළඟට මෙතනදී සම්මා දිට්ඨි කියලා කියන්නේ නිවැරදි නිවැරදි දැකීම. මිච්ඡා දිට්ඨි කියලා කියන්නේ වැරදි දැකීම. දිට්ඨි කියනකොට පමණක් භාවිත කළොත් ධර්මයේ ප්‍රාමයෙන් අදහස් කරලා තියෙන වැරදි දැකීම. ඒ නිසා තමයි දැන් දිට්ඨි අනුසේදී දිට්ඨ දිට්ඨි කියන්නේ ඔක්කොම නෙගටිව් ෆෝසස් ඒවා ඒවා විනාශික. ඒ කියන්නේ අපිට විනාශයක් කරදරයකට පත් කරන දේවල් තමයි අනුසේද. එතකොට ඒ අනුසෝලින් එකක්. ඊළඟට දිට්ඨි කියන වචනේ දැන් තේරුම මතකයි සඳහන් කළානේ. මේ ඊළඟට දැන් අනුසය ධර්මය අනුසයයක් විදිහට ගත්තාම එතන එකම වචනය තමයි. නමුත් ඒ විග්‍රහයේදී මේ දැන් අපි සාකච්ඡා කළා අනුසය කියලා කියන්නේ මේවා මේ ටෙන්ඩන්සිස් නැත්නම් මානසික ඉනේ ටෙන්ඩන්සිස් of the mind කියලා ඒ කියන්නේ ස්වභාවික මානසික ප්‍රවණතා හතක් මේ අනුසත්තානුසය කියලා කියන්නේ ඒ මානසික ප්‍රවණතා නිසා අපි කරදරයටපත් වෙනවා. විශේෂයෙන් ආධ්‍යාත්මික මාර්ගයේ නිර්වාණ මාර්ගය ගමන් කරනකොට විශේෂයෙන්ම බාධක වෙනවා. ලෞකික ජීවිතයේදී ඒ අංශය ධර්ම ගැන පාලනයක් ප්‍රතිපොත් මේ ජීවිතයේ සම්බරතාව නැති වෙනවා. දැන් දිට්ඨි අනුසය කියන වචනේ දෙක එකට ගත්තට පස්සේ එයින් අදහස් කරන්නේ ඔය ඉන්ක්ලිනේෂන්, ඉන්ක්ලිනේෂන් රෙගුලේෂන් කියන එක. ඒ කියන්නේ ඔය අනුමාන කල්පනා වගේ පෙළඹ වීමක් පෙළඹීම. ඉන්ක්ලයින් වෙනවා කියන්නේ පෙළඹෙනවනේ. ඒක ඉන්ක්ලිනේෂන් එකක්. පෙළඹීමක් සිද්ධ වෙනවා මොනවටද? අනුසය වලට. ඒ කියන්නේ ස්පෙකියුලේෂන් වලට. දැන් අනුසය දෘෂ්ටිය කියන එක දිට්ඨි කියන එක පැහැදිලිව තේරුම් ගන්න අතුරු එය ඒක මේ පවතින්නේ මේ අනුමාන කල්පනාවක් විදිහට. ඊළඟට තවත් දෙයක් වෙනවා දැන් ඒ අර මම මුලින්ම සඳහන් කළානේ දකින්නවා රසති කියලා කියන දකින්නට එතකොට දෘෂ්ටාතියෙන් දිස්ථාතියෙන් හැදෙන වචනය දකින්නවා දිත්ත කියනවා දැකපු දෙයට දිත්‍ති කියනවා දැකලා අල්ලගත්ත දේ. එතකොට එතනදී දැකලා අල්ලගත්ත දේ Taman හරි කියලා මේ ඕනම කෙනෙක් විශ්වාස කරනවානේ. දැන් අපි ආගම දහම ඒ වගේ දේවල් ගත්තාම තමන්ගේ ආගම තමයි නිවැරදි කියලා කවුරුත් හිතනවා. දැන් උතරදී බුදුරජාණන් වහන්සේ මේ ලස්සනට විස්තර කළා ඔය ධර්මයේ ගැන විස්තර කරනකොට ඔබ දන්නා ධර්මයේ තියෙන ලක්ෂණ ප්‍රධාන ලක්ෂණයන් විස්තර කරන තැන සඳහන් වෙනවානේ ඒහි පස්සිකෝ කියලා. ඒහි කියලා කියන්නේ එන්න පස්සික කියලා කියන්නේ පස්ස කියලා කියන්නේ බලන්න කියන්නේ. ඒයි පස්සික. ඒ කියන්නේ ඒව බලවත කම්මැන්සි කියන එක. බුදුරජාණන් වහන්සේ පොරවත් දේශනා කළන්නේ කම්මැන් දෙලිය කියලා. එන්න විශ්වාස කරන්න කියලා නෑ. උන්වහන්සේ බොහොම නිදහස් විදිහට තමයි ශ්‍රාවකයන්ට ධර්මය ගැන බලන්න කියලා කිව්වා. බුදුහාමුදුරුවෝ මෙන්න මේයි සත්‍යය කියලා විස්තර කළා. හැබැයි මේයි සත්‍යය කියලා විස්තර කරලා මේ ජන ලෝකයේත් එක්ක රණ්ඩු වෙන්න කී වාද විවාදවල ඒ වගේම මගේ මතාන්තර පැටලෙන්නේ කියන හඳුනන මොකක්ද? ඇවිල්ලා බලන්න. පිළිගත හැකිනම් පිළිගන්න කියලා බොහෝ විශ්වාසයෙන් උන්වහන්සේ දේශනා කළා. ඒ හේතුව මොකද්ද දන්නවද? දැන් එතනින්ම පෙන්නනවා යම් බුදුහාමුදුරුවෝ ධර්මය උගන්වනකොට උන්වහන්සේ දේශනාවලදී උන්වහන්සේට රණ්ඩු කරලා වාද කරලා විවාද කරලා අනිත් ආගම් එක්ක පැටලිලා ආරක්ෂා කරන්න උන්වහන්සේට බොරු කළ හැකි දෘෂ්ටියක් නැහැ. නිසා උන්වහන්සේ කිසි ප්‍රශ්නයක් නැති නිසා උන්වහන්සේ එන්න කැමති නම් ඇවිල්ලා බලන්න කියලා දේශනා කළා. ඒක බල වෙයි පස්ස. ඒහි එන්න පස්ස බලන්න. එතකොට එන්න එන්න බලන්න කියලා කිව්වා. ඇවිත් බලන්න කියලා. ඒ හේතුව බුදුරජාණන් වහන්සේට එම මේ ඩිෆෙන්සිව් වෙන්න එහෙම නැත්නම් බොහොම මේ ආරක්ෂාකාරී වෙන්න මේ මේ ධර්මයේ මොකක් කියන්න එපා කියලා ධර්මයේ වෙනින් සටන් කරන්න බුදුරජාණන් වහන්සේ කොටවත් ඉගෙනුවේ නැහැ. ඒ වහන්සේ ඒකෙම වහන්සේ අදහස් කළේ ධර්මය කියන එක මනමින් විස්තර කළාට පස්සේ එතන රහසක් නැහැ. ඒ වගේම තමන් කරන ආරක්ෂා කරන දෙයක් නැහැ. බුද්ධිමත්තාදයෙන් අවබෝධ වෙන නිසා. ඒ නිසානේ අපි අර වෙනත් තැනක අපි කවුරුත් දන්න දෙයක් නේ. පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධර්මය මේ ප්‍රඥාවන්තයින්ට නැනවතුන්ටයි අවබෝධ වෙන්නේ නැනවත් නොවනායට අවබෝධ වෙන්නේ නැහැ කියලා. එතකොට එතනදී දැන් මතකයි වචනේ. එතකොට සම්මා දිට්ඨිය කියලා කියනවා අපි කරුණු හොයලා අවබෝධ කරගන්න දේ තමයි සම්මාදිට්ඨිය වෙන්නේ. හැබැයි දැන් එතනදී ඉදිරියට මාර්ගය ගෙනියන්න පුළුවන්නේ බුදුහාමුදුරන් විරුද්ධ කෙනෙක්. ඒක කොහොමද? හරි මම බුදුහාමුදුරන්ගේ ධර්මයේ පිළිගන්නේ අපේ ධර්මයේ හරි කියලා වාද කරනවා. එතනදී බුදුරජාණන් වහන්සේ නෑ නෑ අපි කියන එකයි හරි කියලා මම කියන එකයි හරි කියලා ලෝකයක් එක්ක පැටලෙන්නේ නැහැ. එතනදී ප්‍රශ්නයක් නැහැ. දැන් මටම සමහර අය මොනටම කියලා තියෙන මේ පසුබිම් වල අය ඔය බුදුහාමුදුරනේ ධර්මයේ මම නම් විශ්වාස කරන්නේ නැහැ පිළිගන්නේ නැහැ කියලා. ඒතර මම hina වෙලා කිව්වා ඉතින් ඔබතුමා ඔබතුමේ පිළිගත්තත් එකක් පිළිගත්තත් නැත්නම් මට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ කියද්දත් එතකොට අහනවා. මම එහෙම කියන්නේ ධර්මයේ මොකක්ද කියලා මට වැටහෙනවා. ඔබ ඒක තේරුම් ගත්තේ නැහැ කියලා ඔබ ඒක විශ්වාස කරේ නැහැ ධර්මයට හානියක් වෙන්නේ නැහැ. එතකොට ඒකට සමහරව කැමති නැහැ. එහෙම මේ මෛත්‍රී මුත්‍රාවට සමහරව කැමති නැහැ. ඉතින් හැබැයි බුදුරජාණන් වහන්සේ මේ දැන දිට්ඨි කියන එක දැන් අතර මතක අනුසය කර්මයක් විදිහට ප්‍රධාන ලක්ෂණය තමයි ඔය දිට්ඨි අනුසයෙහි ප්‍රධාන ලක්ෂණය වෙන්නේ මොකද්ද? මේ inclinations of speculation කියන එක. ඒ කියන්නේ අනුමානය අනුමාන කරලා තීරණ ගන්න පෙළඹෙන එක තමයි දිට්ඨි අනුසයෙන් අපිට වෙන්නේ. ඒක ආගමක් තහම පැත්තකින් තියලා එදිනදා ජීවිතය ගත්තාම දිට්ඨි අනුසය නිසා වෙන්නේ ඔය ඔය දෙය. ලෞකික මට්ට ලෞකිකත්වයේදී ලෝකෝත්තර තත්වයට යනම පොඩ්ඩක් අමතක කරලා අපේ ලෞකික තත්වයේ බැලුවහම අපේ worldly behavior ඒ ලෞකික හැසිරීම දිහා බැලුවහම අපට පැහැදිලි වෙනවා ප්‍රතික්ෂේප කියන අනුසය නිසා අපි යම්කිසි මතයක එල්බ ගන්නවා. ඒ එල්බගත්තම සමහර අය ඉන්නවා මේ මතයට විරුද්ධව අවකිනේ ප්‍රකාශ කරන්න කැමති නැහැ. ඒ තමන්ගේ මතය හරි හරි කියලා හිතා ගන්න. කෙනෙක් විස්තර කරලා දුන්නත් සමහර වෙලාවට පිළිගන්නේ මේ පිළිගන්න කියලා මම කියන්නේ නැහැ. නැත්නම් අවස්ථාවල මාත් එක්ක සංවාද වාද විවාද වල මේ අය මේ කතා බහ කළාට පස්සේ ඉතින් ඒ පිළිගන්නේ නැහැ කියලා කිව්වම ඉතින් මට හිතට ප්‍රශ්නයක් නැහැ ඒකේ. මම කලේ පැහැදිලි කරලා දෙන එක විතරයි. මේ එතකොට එතන දැන් සම්මාදිට්ඨි තමයි නිවැරදි දෘෂ්ටිය කියලා කියන්නේ එතන. නිවැරදි දැකීම වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද කියලා උන්වහන්සේ ධර්මයේ සඳහන් වෙනවා. ඒ තමයි සත්‍යපබංග සූත්‍රයේදී මේ විස්තර කරන සරල මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මේ සත්‍යපබංග සූත්‍රයේ දේශනා කළේ සරල මහරහතන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේ දේශනාව ආරම්භ කළා බැරියා. ඒක සරල සාමුල විතර විස්තර කරගෙන ගියා. පස්ව බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ සරල මහරහතන් වහන්සේ දේශනාව අනුමත කළා. මේ එතනදී විස්තර වෙනවා අතමාශාවසෝ සම්මාදිට්ඨි. යං හෝ ආවසෝ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධය ඥානං දුක්ඛ නිරෝධ ගාමිනීයා පටිපදාය ඥාන අයං විච්ඡතාවසෝ සම්මාදිට්ඨි. ඔන්න සම්මාදිට්ඨි සම්මාදිට්ඨි නිවැරදි දැකීම විස්තර කරන ආකාරය. ඒ තමයි කොහොමද? මේ ඒ තමයි සම්මා දෘෂ්ටි කියලා කියන්නේ සම්මා දෘෂ්ටි කියලා කියන්නේ දුක්ඛේ ඥාන දුක පිළිබඳව තියෙන අවබෝධය ඥානය කියන්නේ තන අවබෝධය ඒ දුක හට ගැනීම පිළිබඳව තියෙන අවබෝධය ඊළඟට දුක නැති කිරීම පිළිබඳව තියෙන අවබෝධය සහ ඒ සඳහා තියෙන මාර්ගය පිළිබඳ අවබෝධයටයි දැන් චතුරාර්ය සත්‍ය ගැන පොතවල දැන් ඔය හතරටනේ අපි කියන්නේ චතුරාර්ය සත්‍ය කියලා. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග. දුක්ඛ කියලා කිව්වම විස්තර කරන්න යන්නේ දුක්ඛ අභිභෝධ දේශනාවල විස්තර කළා. ආලේ අපිට විස්තර කරන්න ඕනේ. මේ ඉතිරි කරුණු විස්තර කිරීම සඳහා. හැබැයි දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන්නේ. උතනදී සත්‍ය හතර වඩා ලෙහිසින් තේරුම් ගන්න පුළුවන්. කොටස් දෙකකට විග්‍රහ කරනවා මේ ගැනත් අපි පෙරදී සාකච්ඡා කළා නම් ඒක නාහපු අය ගොඩක් ඉන්නවා මෙතන වාස්තර ඒ තමයි ප්‍රශ්නය සහ විසඳුම කියන එක problem and uh, solution කියන එක the problem and solution ඒ කියන්නේ දැන් දුක්ඛ දුක්ඛ කියලා සහ ඒ හට ගැනීම තමයි ප්‍රශ්නේ වෙන්නේ problem වෙන්නේ ඊට පස්සේ විසඳුමකට සොලියුෂන් වෙන්නේ එය නැති නැති කර ගැනීම සහ ඒ සඳහා තියෙන මාර්ගය විදික්‍රමය තමයි මේ සොලියුෂන් නැත්නම් විසඳුම බවට පත් වෙන්නේ දුක්ඛ කියලා දෙයක් තියෙනවා එය තේරුම් ගන්නත් ඕනේ කොහොමද ඒක ඇති වෙන්නේ කියලා. ඒ ඒ ප්‍රශ්නේ තේරුම් ගන්න ඕන මුලදී. ප්‍රශ්නේ තේරුම් නොගෙන උත්තර යන්න බෑනේ. ප්‍රශ්නේ තේරුම් ගැනීම සඳහා මේ තේරුම් ගැනීම සඳහා ප්‍රශ්නේ විග්‍රහ කරලා දැනගන්න. දුක්ඛ කියලා දෙයක් තියෙනවා. ඒ හටගන්නේ කොහොම නිසාද? ඇති වෙන්නේ කොහොමද? අපි මෙතන චතුරාර්ය සත්‍ය විස්තර කරන්න යන්නේ නැහැ කාලය. අපිට මේ මෙතන මේ සඳහන් කරන්නේ මේ දිට්ඨි කියන වචනයට අර්ථාල් නැසයි. අම්මා දිට්ඨියට. දුක කියලා දෙයක් තියෙනවා, එහි ආරම්භයක් තියෙනවා. දුක තමයි මූලික ප්‍රශ්නේ. ඊට පස්සේ ප්‍රශ්නේ විග්‍රහ කරලා දැනගන්න ඕන මේ විසඳුම් හොයන්න තමයි ප්‍රශ්නේ විග්‍රහ කරලා දැනගන්න ඕනේ. විග්‍රහ කරන්න ඕනේ. ඒ විග්‍රහ කරලා දැනගැනීම තමයි සමුදය. සමුදය කියන්නේ දුක් ඇති වෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ අතර ප්‍රශ්නේ තේරුම් ගත්තට පස්සේ ඒකට විසඳුම මොකක්ද? ඒක තමයි ඒ දුක නැති කරගන්න ඕනේ. එහෙම බෑනේ. උත්තරේ විතර තේරුණාට බෑනේ. කරන්න විදියක් තියෙන්න ඕනේ. ඒ විදිය තමයි ආර්ය මාර්ගය. ආර්ය ශ්‍රාන්ති මාර්ගය කියලා. ඒ විදිහට තමයි සම්මා දිට්ඨිය විස්තර කරන්නේ ධර්මයෙන්. ඒතර සම්මා දෘෂ්ටි විස්තර කරනකොට අනිවාර්යයෙන්ම දුක්ඛ දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධ දුක්ඛ ඊළඟට දුක්ඛ නිරෝධ ධාමිනී ප්‍රතිපදා කියන ඔය හතර මුල් කරගෙන තමයි දෙවර දැකීම විස්තර කරන්නේ. එතකොට ඔයෙන් තොරව යම් කිසි දෘෂ්ටියක් කරනවා මේක මිත්‍යා දෘෂ්ටියටයි වැටෙන්නේ. මේ දැන් දුක්ඛ කියලා කියන්නේ අපේ එම්පිරිකල් එක්ස්පීරියන්ස් එක කියන්නේ අපේ මේ අපේ ඉන්ද්‍රිය පැවැත්මේ අපි හැම මොහොතක් පාසාන පවතිනවා හැම මොහොතම වෙනස් වෙනවා හැම මොහොතම වෙනස් වීමමනේ පැවැත්ම වෙන්නේ අපි වෙනස් වීමයි පැවැත්මයි එකම දෙයක් වෙනවා වෙනස් වීම එක්සිස්ටන්ස් සහ පැවැත් මේ ඊළඟට වෙනස් වීම change කියන්නේ එකම දෙයක් දැන් මොහොතකම අපි පවතිනවා කියලා කියන්නේ අපි වෙනස් වෙනවා කියන එක. වෙනස් වෙන බව තේරුම් නොගෙන පැවැත්මක් ගැන විශ්වාස කරන්න බෑ. එහෙම කරනවා ඉන්නවා. එන්නා අවසාන දුක්ක් වෙන්නේ. ඒක කෙස් කහක් වෙනවා දුක් වෙනවා. මොන රැල්ලක් කරනවා දුක් වෙනවා. තමන්ගේ ඇඳුම දොරවල මේ හොඳ අතිනාප ඇඳුමක ඇඳුමක නූලක් කරනොත් මේ ඇඳුම කරා කියනොත් ඉරුණොත් එහෙම ඇලෙනවා. ඒ වගේම දැන් වයසයි කියලා තේරුනොත් එහෙම කවුරු කිව්වත් හරි ළමන තේරු තමන් දැක්කොත් හරි තමන් වයසයි කියලා දුක් වෙනවා. ඒකට තමන් ඒ මොකද තමන් ප්‍රාර්ථනා කරන විදිහට පවතින්නේ නැහැ. එහෙම වුණාම ඇති වෙන්නේ දුක. එතකොට ඔය චතුරාර්ය සත්‍යනතිදී ඔය සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඇති වෙන දේ ඇති වෙන දේ අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා කියන විශ්වාසයත් එක්ක බලන එක. දැන් අපි ඉදිරියේදී විස්තර කරනවා මේ ඔය අද දේශනාව දෛනික ජීවිතේ වගේම ටිකක් ගැඹුරින් කරුණු සාකච්ඡා කරන්න වෙනවා මේ කලින් සාකච්ඡා කරපු මේ අනුසය ධර්ම වලට වඩා මේ දිට්ඨි අනුසයට තව ගොඩක් මේ සංකීර්ණ අනුසය ධර්මයක් මේ මේක හැම පැත්තම සම්බන්ධ වෙනවා ආගමන දහමට පවා මේක සම්බන්ධ වෙනවා අපි දැන් ඒකට දැන් මතකයිනේ දිට්ඨි කියන වචනේ අනිවචනයක් විදිහට පාවිච්චි කළොත් භාවිතා කරලා තිබෙන්නේ වැරදි දෘෂ්ටිය පිළිබඳවමයි. ඊළඟට ඔය තපදොරටත් අර දැන් අම්මාදිට්ඨි විග්‍රහය ඔස්සේ ගිහින් බලනකොට බුදුරජාණන් වහන්සේ ඔය නිවැරදි දෘෂ්ටිය කියන විස්තර කරන්න ගිහිල්ලා උන්වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය දැන් අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ අපි බෞද්ධ පොතපතේ සාහිත්‍ය දහම් පාඨක දේශකෝලේ පාසලේ පිරිවෙනේ අපි ඉගෙන ගත්තේ බුදුහාමුදුරන්ගේ ධර්මය දෙසතක් මිත්‍යා දෘෂ්ටීන්ට වැටුණේ නැහැ. ඒ කියන්නේ බුදුහාමුදුරු පහළ වෙන ලෝ ඉන්දියානු සමාජ ආගම් මතවාද 62ක් තිබුණා. ඒ 62කින් එකකටවත් බුදුහාමුදුරන්ගේ ධර්මයේ වැටුණේ නැහැ. ඒකට හොඳම විග්‍රහය දෙනවා තිප්පායතන සූත්‍රයේ. තිප්පායතන සූත්‍රේවත් තීර්ථායතන සූත්‍රයේදී ඒක සඳහන් වෙනවා. ඒ තීර්ථායතන සූත්‍රයට අනුව ලෝකයේ සියලුම දෘෂ්ටි සියලුම ආගමික ආගමික දෘෂ්ටි ඒව වැටෙනවා මේ මත ප්‍රධාන මතවාද තුනකින් එකකට ඒ තුන තමයි එකක් තමයි උබ්බේකත හේතුවාද අලම වෙන උබ්බේකත හේතුවාද දෙවැන්න ඉස්සර නිර්මාණවාද ඊශ්වර නිර්මාණවාද තුන්වැන්න අහේතු අපච්චය වාද. නැවත සඳහන් කරනවා නම් උබ්බේකත හේතු වාද. ඉංග්‍රීසියෙන් අපි කියන determinism. දෙවැන්න ඉස්තර නිර්මාණ වාද. නැත්නම් ඊශ්වර නිර්මාණ වාද. ඒ ඉංග්‍රීසියෙන් අපි කියන theism කියලා. දෙවැන්න තුන්වැන්න අහේතු අපච්චය වාද. ඒක ඉංග්‍රීසියෙන් කියනවා ෆෙඩරලිසම් කියලා. ඩිටර්මිනිසම්, තිහීසම්, ෆෙඩරලිසම්. උද්වේගත හේතුවාද ඩිටර්මිනිසම්. ඉස්සර නිර්මාණවාද තිහීසම්. අහේතු අපච්චය වාද ෆෙඩරලිසම්. ඒක තමයි ඔය දැන් උදාහරණ වශයෙන් ගත්තොත් මේ බුදුහාමුදුරන්ගේ සාන්ද්‍රෝ ජීවත් වෙච්ච ආගමික සමාජය තුළ තියෙන දැන් උද්වේගත හේතුවාදයට ප්‍රධාන උදාහරණයක් තමයි ජෛන ධර්ම. ජෛන ආගම. උප්පේ කක්ක කියලා කියන්නේ පෙර කරන ලද දේ හේතු මුල් කරගෙන තමයි හැම දෙයක්ම වෙන්නේ කියන විශ්වාසය. පෙර කරන ලද දේ මුල් කරගෙන හැම දෙයක්ම වෙනවා කියන විශ්වාසය තමයි උප්පේ කත හේතු වාදකය. ඒක මේ ඩිටර්මිනිසම් අල්තියා වෙච්ච දේ අනුව හැම දෙයක්ම සිද්ධ වෙනවා කියන විශ්වාසය. උද්වේගක හේතුවා. ඉතින් එතනදී ඒ ඩිටර්මිනිස්ම් කියලා කියන්නේ හේතුව. හැමදාම කල්පිය ඩිටර්මින් කියන්නේ කල්පිය තීරණය කරලා කියනවා අපේ ජීවිතයේ වෙන සිදුවීම් සියල්ල කල්පිය තීරණය වෙලා කරලා කියනවා මෙහෙමයි වෙන්නේ කියලා. මේ ඇත්තට මෙතන මේ කර්මය කියන එකට අදහස් කරන්නේ. අනිත් එක ඔබට තේරෙයි තව ටික වෙලාවකින් ඔය උපේකට වේ හේතුවාද සහ හේතුක අපච්චේ වාද බොහොම සියුම් වෙනසක් තියෙනවා. ඩිටර්මිනිසම් සහ වේරියබිලිසම් අතර යොමු වෙනසක් තේරුම් ගන්න බැරි තරම් වෙනසක් තියෙනවා. දැන් පොබ්බේක අපි හේතුවාදයේදී විශ්වාස කරන්නේ හැමම හැමදේම කර්මයෙන් පදනම් කරලා. කර්මයේ මුල් වෙලා. දැන් බුදුහාමුදුරුවෝ ඒ පුබ්බේ කේතවාදය දැන් මෙතන පුබ්බේ කතලි කියලා කියන්නේ පෙර කරන ලද අවුරුදු විසින් අප විසින් කරන ලද. එතන පුද්ගලයේ සම්බන්ධයක් තියෙනවා. එතකොට බුදුහාමුදුරන්ගේ ධර්මය සියල්ල කර්මයෙන් සිදු වෙයි කියලා දේශනා කරන්නේ නැහැ. අපේ සමහර ඉන්නවා මේ හැමදේම මේ එහෙම කර්මයෙන් වෙන්නේ කියලා විශ්වාස කරන අය. එහෙම විශ්වාස කරාම වෙන්නේ මොකද්ද? ඒක ධර්ම බුද්ධ ධර්මයේ නෙමෙයි. බුදු ධර්ම නෙමෙයි. සියල්ල කර්මයෙන් සිද්ධ වෙන්නේ හේතු කාරක අපි පෙර දේශනාවලදී සඳහන් කළා. අපට කාල වේලා මතින්ද කනට ගාඩි ඒකට විස්තර කරන විදිහක් නැහැ. ඒක මාතාවට අදාළ කරුණු විස්තර කරන්න අවස්ථාව අපර නැති වෙන නිසා. අපිට මේ දිට්ඨිකනුසේ තමයි අපිට මේ කෙටියෙන් අද විස්තර කරගන්න. අනිත් එක ඉදිරි දේශනාවලදී අපි මේක නැවත නැවතත් සාකච්ඡා කරන්න සිදු වෙනවා. ඒ ප්‍රධාන දෙයක් තමයි ජෛන ආගම. උද්වේග හේතුවාදයේ දැන් පුබ්බේගත හේතුවාදයේදී අපි බුද්ධලයා තමයි සම්බන්ධ. අපිම කරපු දේවල් වල ප්‍රතිඵල තමයි අහන දෙයක් කියලා. එහෙම උගන්වන්නේ නැහැ බුදුහාමුදුරනේ තාත්තේ. පංච නියම ධර්මවලදී අපි විග්‍රහ කරනවා. මේ කම්ම නියාමයේ කියන්නේ කර්ම නියාමයේ කියන්නේ කර්මයේ නැමැත්ත නියතිය කියන්නේ එක නියතියක් විතරයි. තව නියති හතරක් තියෙනවා. උතු නියාම, කාලවල විද්‍යාත්මක නියමයි. බීජ නියාම ඊළඟට ඒ කියන්නේ ශාක විද්‍යාත්මක නියමය කියනවා. පළවෙනි ඊළඟට ධම්ම නියාම මේ පස්සේ නැටපල් ඒ කියන්නේ ග්‍රැවිටි ගුරුත්වාකර්ෂණය ඇතුලේ සම්බන්ධ නියතියක් තියෙනවා. ඊළඟට චිත්ත නියාම, මනස සම්බන්ධ නීති නියතියක් තියෙනවා. කර්ම නියාම කියන්නේ පණයෙන් එකක් විතරයි. ඊළඟට එතන ඊළඟ දෙවෙනි නිර්ම ඉස්තර නිර්මාණය. ඉස්තර කියලා කියන්නේ පාලින් ඊශ්වර කියන එක. ඊශ්වර නිර්මාණවා හැමදේක්ම මවල කියනවා කියන්නේ. ඒක තීසම්. තීසම් කියන්නේ ඒකනේ තී කියලා කියන්නේ තීචිතීකින් අදහස් කරන්නේ දේව කියන එක. තීසම් කියන්නේ විශ්වාසය. ඉස්තර නිර්මාණවාද. දැන් බුදුහාමුදුරන්ගේ සමාජය තුළදී ප්‍රධාන ආගම වෙච්චි බ්‍රාහ්මණ ආගම හින්දු ආගම අයත් උනේ ඊශ්වර නිර්මාණවාදයට. සියල්ලද බ්‍රහ්මයා විසින් මවන ලද්දේ කියන විශ්වාසය. ඊළඟට මේ ඒක ඊළඟට අහේතු අපච්චේවා. අපි දැන් මෙතන තමයි අර ඩිටර්මිනිසම් සහ පෙරලිසම් වර්ධන කරන. උද්දේක හේතුවා සහ හේතු අපච්චේවාද. දැන් අහේතු කියන්නේ හේතුවක් නැහැ. අපච්චේ කියන්නේ ඒකට ප්‍රත්‍යය මූලික ආකාරක වෙන කරුණු නැහැ. ඒ කියන්නේ සියල්ල කල්පියාම තීරණය වෙලා කියලා. දැන් අර උද්දේකට හේතුවාදී අපි කියන සියල්ල තීරණය කරගෙන තියෙනවා. අවුක අප විසින්. මෙතනදී ඒක තීරණය කරන්න කෙනෙක් නැහැ. ඉබේ තීරණය කරනවා. ඒක තමයි හේතු අපච්චේවාද කියලා කියන්නේ. සියල්ල කල්පියා තීරණය වෙලා තියෙනවා. එහෙම තීරණය කරපු කෙනෙක් නැහැ. උද්දලේ නැහැ. මම තීරණය කරන්නවත් නැහැ. ඒක කර්මයේ කරපු විශ්වාසයකුත් නැහැ. ඒක ස්වභාව ඉබේම වෙලා තියෙනවා. කරපු කෙනෙක් නැහැ. මුණ විදිහක් නැහැ. කවුද කලේ කියලා නැහැ. මවලක් නැහැ. ඒක ඉබේම සිද්ධ වෙච්ච දෙයක් තමයි මේ ඔය මේ වටේවල ඉංග්‍රීසි වචන ගත්තාම පොඩි පැටල විල්ලක් එනවා. මොකද දෛවවාදයේ ෆෙඩරලිසම් කියන එක දෛවවාදයට වැටෙනවා. හැබැයි ඔය දෛවය පිළිබඳ අදහස මේ පැරණි ඉන්දියාවේ තිබ්බ ඔය හේතු අපච්චේවාදයට සම්බන්ධ වෙනවා. දෛවයේ කියන එක ඊශ්වර නිර්මාණ ඊශ්වර නිර්මාණවාදයට ටිකක් සම්බන්ධ වෙනවා. මොකද දැන් දෙවියෝ සියල්ල මැව්වා නම් ඒකත් වෙනස් කරන්න බෑනේ. ඒකත් දෛවයක් වෙනවා. එහෙම දෙවියන්ගේ මැවීමක් තොරව ඉබේම දේවල් තීරණය වෙලා තියෙනවා ඒක දෛවවාදයක් වෙන්නේ. ඒකේ පොඩි එතන වචනේ හරි ජීවුම් තරක් කියනවා එතන. තේරුම් ගන්නකොට. මොකක් පිට ගැඹුරට යන්න මේ වෙලාව අවශ්‍යතාවක් නැහැ. එතකොට බුදුහාමුදුරන්ගේ ධර්මයේ ඊශ්වර ඊශ්වර නිර්මාණවාදයෙන් නැත්නම් තීරි සම්බන්ධ වැටෙන්නේ නැහැ. මොකද මැවීමක් පිළිබඳ විශ්වාස නොකරන නිසා. අහේතු අපච්චේවාදයට වැටෙන්නේ නැහැ බුදුහාමුදුරන්ගේ ධර්මයේ. ඒ හේතුව හේතුව තමයි අහේතු අපච්චේවාදයට වෙන්නේ නැත්තේ හේතු හේතුඵල වාදයක් බුදුහාමුදුරන්ගේ ධර්මය. එතකොට හේතුපච්චේ විශ්වාස කරන ධර්මය. එතකොට අහේතු අපච්චේවාදය කියන්නේ බුදුහාමුදුරේ දේශනා කරන ප්‍රතිවිරුද්ධ දේ. ස්තවාධර්මයේ සමාධර්මයෙන් හොයන අපේ අපේ ඇතිවීමට පැවැත්මට බලපාන කරුණු තියෙනවනේ ඇතිවීමට පැවැත්මට වෙනස් වීමට බලපාන කරුණු තියෙනවා. හැමදේම විග්‍රහ කරන්න හේතුඵල වාදය. මේ ඒ කියන්නේ සාපේක්ෂතාවාදය. හේතුඵල වාදය කියලා කියන්නේ ඔය doctrine of causality කියන එක. ඒ causality කියන කියලා කියන්නේ හේතුඵල වාදය. ඒකම තමයි නලක කලාප සූත්‍රයේ උදාහරණ පැහැදිලිව විස්තර කරනවා. ඒක සාපේක්ෂතාව කියලා. අර පොළොව සමතලා කරන ලොකු උණගස් දෙකක් අපල අරගෙන ඒ දෙක අඩිය උණගස් දෙකේ යටපැත් හොඳ සමතලා කරලා පොළොවට ඉන්න තියලා ඒ උණගන උණ මේ බැම්බු පෝල්ස් දෙකක් ඒ කියන්නේ නල කලාප කියන පෝල් එකක් මේ අණුව එතකොට නල කලාප දෙකක් උණගස් දෙකක් ඒ විදිහට බැම්බු පෝල්ස් දෙකක් අරගෙන එතන පොළ සමතලා පොළවේ කියලා එකිනෙකට හේතු කරලා තියන තුනක් වැටෙන්නේ නැති වෙනවා. එතකොට ඒක mutually supportive නේ. ඒ කියන්නේ ඒකේ අන්‍යෝන්‍ය වශයෙන් ආධාරක වෙනවා ඒ බැම් මේ උණ ගස් දෙක. උණ කඳන් දෙක. එතකොට ඒක බිමට වැටෙන්නේ නැහැ. හැබැයි පොඩ්ඩක් හරි එකකට තට්ටු කළොත් එහෙම දෙකම වැටෙනවා. එතනදී අර ආපේක්ෂතාව නිසා තමයි එතන රඳා පවතින්නේ. එතකොට අපේ පැවැත්ම, අපේ ජීවිතය, අපේ ශරීරය, අපේ රුස්ම අපි හැමදේම මේ පැවැත්ම කියන එක සාපේක්ෂයි. ඒක relativity. එතකොට ඇල්බර්ට් අයින්ස්ටයින් මහත්මයා නූතන විද්‍යාව ව්‍යාකරණ කරන අයින්ස්ටයින් මහත්මයා පසු කාලයේම බුදුහාම බුද්ධ ධර්මයේ බොහොම මේ නැඹුරු වුණානේ. එතකොට ඒ බව තමයි සඳහන් වෙන්නේ. එතකොට හේතුව තමයි ඒ හිතේ බුදුරජාණන් වහන්සේගේ සාපේක්ෂතාවාදේ. ඒ කියන්නේ relativity පිළිබඳ උන්වහන්සේ දේශනා කරන causality ප්‍රතිවිදි කියන දෙකෙන් අදහස් කරන්නේ එකම දේ. ඒකට හැබැයි අපේ ස්වප්පච්චේ වාදයට අනුව හේතුවක් ප්‍රත්‍යක් නැතුව දේවල් වෙනවා කියන්නේ. දැන් හොඳට මතක තියාගන්න හේතුවක් පච්චේ වාදයේ සියලු දේ කල්තියා තීරණය වෙලා ඉබේ වෙනවා. එතකොට ඒක ඊළඟට උපේකට හේතු වාදයට අනුව ඒ අපිට කිසි වෙනසක් කරන්න බෑ අපේ පාලනයක් නැහැ. ඒක අපි කරපු පෙර කර්මය අනුව කියලා තීරණය වෙලා තියෙනවා. කියලා ඊශ්වර නිර්මාණවාදය අනුව මොකද වෙන්නේ? ඊශ්වර නිර්මාණවාදය අනුව සියල්ල මාමලකි. දැන් හොඳට අවබෝධ වෙනව නේද? මේ මතවාද තුනේම එක්තරා ආකාරයක දෛවවාදයක් පෙරලිසම් එකක් කියනවා කියන්නේ. හේතුවක් පක්ෂේවාදයේ මූලික වශයෙන් පෙරලිසම් දෛවවාදය කියලා කිව්වට උපේකත ජෛන ධර්මයේ ජෛන ආගමයිති උපේකත හේතුවාදයට ඩිටර්මිනිසම් වලට දෛවය ගැන කියනවා වෙනස් කරන්න බැරි දෙයක්. ඒ අපි කරගත්ත දේවල් අපිට වෙනස් කරන්න බෑ. ඊළඟට ඊශ්වර නිර්මාණවාදයේ බ්‍රහ්මයා කියලා මවපු නිසා ඒක අපිට වෙනස් කරන්න බෑ. එතනත් ඔය දෛවයේ ගැන මේ කියනවා මේ ටච් එකක් කියලා එතන කියවීමක්. ඊළඟට හේතුවක් පස්සේ වාදයේ සියල්ල කල්පනා තීකරණය වෙලා තුනක් උත්තරයක් නැතුව දෙවි දෙවි කෙනෙකුත් නැතුව අපේ සම්බන්ධය වුණ ඉබේම දේවල් තීරණය වෙලා තිබුණා එතනක් දෛවයේ කියනවා. විස්තර බැලෙන්නම් මේ කුප්පේකත හේතුවාද, ඉස්තර නිර්මාණවාද, අහේතුවක් පච්චේවාද කියන තුනේම ඔය මේ අපේ පාලනයෙන් පොර සියල්ල තීරණය වෙලා තීරණය වෙලා කියනවා, තීරණය කරලා කියනවා කියන අදහස එනවා. බුදුහාමුදුරන්ගේ ධර්ම එහෙම එකක් කියවෙන්නේ නැහැ. ඒ නිසා තමයි මූලික වශයෙන් හේතුවක් පච්චේවාද වේදිතසම් කියලා කිව්වන්නේ. නමුත් උපේගත හේතුවාදයක් ඩිටර්මිනිසම් කියලා කිව්වට ඒකේ දෛවය ගැන කිය වෙනවා. ඉස්සර නිර්මාණවාදයක් ඒක මවලා කියන හින්දා පැහැදිලි වෙන තරම් දෛවය කියන්නේ කියන වෙනස් කරන්න බෑ. අ හේතුවක් පච්චේවාදෙත් කරන කෙනෙක් නැතත් මවපු කෙනෙක් නැතත් අපේ සම්බන්ධයේ පුත්‍රයාගේ සම්බන්ධයක් නැතත් ඉබේ වෙයි. ඉබේ හැමදේම තීරණය වෙච්ච කියන කියනවා. කොහෙන් හරි එතනට මේ යම් කිසි දෙයක් රීඩිටර්මිනේෂන් කියන්නේ කල්පියා තීරණය කරපු අදහස කිය වෙනවා හැමතැනම. අනේ අහේතුක පච්චේවාදල කෙලින්ම ප්‍රිපෙරේෂන් කියලා කියන කෙලෙක් ඉන්නවා. ඒක ස්ටිම් මොන ආකාරයකට වෙනස් කරන්න බැද වියන් වෙනස් කරන්න බෑ අපර වෙනස් කරන්න බැරි නිසා ඉන්ද්‍රිය ප්‍රිපෙරේෂන් කියන වචනේ මූලික වශයෙන් පාවිච්චි කරන්නේ අහේතුක පච්චේවාද. හැබැයි ඊශ්වර නිර්මාණවාදයට නැවීම ගැන විශ්වාස කරන ඊශ්වර නිර්මාණවාදයට අතීතම් කියලා නමුත් එතන පෙරලිසම් කියන එක එතන දෛවයක් ගැන ප්‍රේත එකක් ගැන කියනවා. උද්දේශක හේතුවාදේ කොහොමත් ඒ ප්‍රේත එකක් ගැන කියනවා. වෙනස තමයි මුල් මුලින් කියවන දෛවයේදී උද්දේශක හේතුවාදයේදී කියන දෛවය අපි මෙතෙන්ම මවාගත්ත දෙයක් අපිට වෙනස් කරන්න බෑ. ඊශ්වර නිර්මාණවාදී දෙවියෝම අපේ සාපර වෙනස් කරන්න බෑ. අහේතුවක් පච්චවාදී අපිත් මේ දෙවියොත් නෙමේ අවුරුත් නෙමේ මේ ඉබේම තීරණය වෙලා තියෙනවා. බුද්ධලේ අනාගතවත් බුද්ධලේ සම්බන්ධයක් නැතුව ඒකත් එතනත් අයිති. ඔන්න ඔය තුන තමයි ඔතන. ඊට පස්සේ දැන් උපේකත හේතුවාදයට ප්‍රතිවිරුද්ධ මේ තව මතයක් තිබුණා අකිලියවාදය. non actionism කියන. ඒක අකිලියවාදය කියන එක ආපස්සෙම ජෛනාගමට විරුද්ධව පිළිති. අකිලියවාදයේදී ඔය අරණේ විශ්වාස කරන්නේ. ප්‍රධාන විශ්වාස කරන්නේ. අපි ගැන විස්තර කරලා පෙර දේශනාවකදී ඔබේ නාහපු අයට අල් නැතියක් දැනගැනීම කෙටියෙන් සඳහන් කරනවා නම් එතනද සිද්ධ එතනද කියන්නේ දැන් අර ඒ ඒ අපි දේවාල ධර්මයට අනුව උත්තරයට නැගෙනහිරට උත්තරයට දකුණට දකුණේ උත්තරට නැගෙනහිරට බස්නාහට බස්නාහට නැගෙනහිරට අනුදිශාවලට හැම අතටම සියුම් ආයතයක් ගැන තමන්ගේ ඉදිරියට හැම සිගලූම ජනතාව සාසනය කරමින් පුද්ගලයේ තමන් කරනවා අවසානයේ හැමතැනම ගමන් කළ ගොඩාක් මහා මේ සංහාරයක් කරනවා. ඉතින් මහා මේ මනුෂ්‍ය ඝාතනයෙන් පස්සේ මොකද කරන්නේ? අවසානයේදී ඒ පුත්‍රයා කියන්නේ මෙතන මැරීමක් සිද්ධ වෙලා නැහැ. සිද්ධ වුණේ ආයුධයක් අඩුවකින් පිටියකින් නම් මරණයපත් කළේ. වක් ඕකේ නම් අද කාලේ විදිහට උන්දේකින් නම් උන්දයා හැම කතාව කරගෙන ගියා විතරයි. එතනදී මිනිමැරීමක් කරලා නැහැ, ඝාතනයක් කරලා නැහැ, පාපයක් කරලා නැහැ, කිම්පව් කියලා දෙයක් නැහැ කියලා ඒ අකිවියවා. අකිවිය කියලා කියන්නේ ක්‍රියාවක්, අරණේ ඇති කරන ක්‍රියාවක්. ඒක ආ සම්පූර්ණයෙන්ම විරුද්ධයි අර ජෛනාගමේ සියල්ල කර්මයේ මත සිදුවේ කියන විශ්වාසයට ආපසින්ම විරුද්ධම ධර්ම අකිරියවාදය කියන්නේ ඔය මේ නන් ඇක්ෂනිසම් කියන්නේ. ඒකත් බුදුහාමුදුර ප්‍රතික්ෂේප කළා කොහොමද? එතකොට ඔයත් බුදුහාමුදුරන්ගේ ධර්මය අනුව කර්මය පිළිගන්නවා. හැබැයි සියල්ල කර්මයෙන් නෙමෙයි. ලැබීම ලැබීම ප්‍රඥාව විසින්ම වල නැහැ. අපිට පුළුවන් දේවල් ටික අප්‍රමාණ පුළුවන් තියෙනවා. අපිමයි ක්‍රියාත්මක වෙන්නේ. අපිට අප හැමදාම ක්‍රියාත්මක කරන්න බෑ ඒක. සියල්ල ඒ විදිහට බුදුහාමුදුරන්ගේ ධර්මය ඩිටර්මිනිසම් පැත්තට වැටෙන්නේ නැහැ. ඩීසම් වලට වැටෙන්නේ නැහැ. ඇබ්සලූට් පේටලිසම් වලට වැටෙන්නේ නැහැ. හේතුවක් පච්චේවාදී කියන්නේ ඇබ්සලූට් පේටලිසම්. ඒ කියන්නේ නියත දෛව වාදයක්. ඉතින් තමයි ගන්න වෙන්නේ. මොකද අර උද්වේග හේතු වාදය ඒකේ ඩිටර්මිනේෂන් වුණාට ඒකෙත් අර ෆේටලිස්ටික් අයිඩියා එකක් තියෙනවා. ඊශ්වර නිර්මාණවාදයේ නෞකාර මැවුම් මැවුම් ඒව විශ්වාස කරන හින්දු ආගමේ එතන මේ ෆේටලිස්ටික් අයිඩියා එකක් තියෙනවා. අහේතුපච්චේ වාදය අසුරුට් වෙන්නේ සම්පූර්ණයෙන්ම දෛව වාදයක්. ඒක සම්පූර්ණයෙන්ම සියල්ලම තීරණය වෙලා තියෙන පුද්ගලයේ අපේ පුද්ගලයේ කිසිම දෙවියන්ගේ හෝ වෙනත් අපේ පුද්ගලයන්ගේ මේ සම්බන්ධයක් නැතුව සියල්ල තීරණය වෙලා තියෙනවා. ඊළඟට ඔයානෝ තමයි දැන් මත් ඒකේ අන්තර සම්බන්ධය මට පෙන්නේ නැහැ. දැන් හේතුඵලවාදීව තමයි හැමදේම බලන්නේ කියලා බුදුහාමුදුරන්ගේ තර්කය ගන්නවා. හේතුවක් නිසා දැන් හේතු හේතුඵලවාදය අඳුනගත්තාම හේතුව කියලා කියන්නේ ස්ථිර පර්මනන්තයක් නෙමෙයි. ඵලය කියලා කියන්නේ ස්ථිර පර්මනන්තයක් නෙමෙයි නේද? මොකද හේතුවකින් හේතුවක් යම් කිසි දෙයක් ඇති වෙන්න හේතු වෙන්නේ ඒ හේතුවක් තවත් කලින් හේතුවකින් ඇති කරපු ඵලයක් නේ. ඒක ඒ නිසා දැන් කුඹුරේ අපි වගා කළාට පස්සේ මේ අපි බීජ වගා කළාට පස්සේ ඒ කියන්නේ අපි හිතන විතර වීක ගමේ තෙන්ගලෙන් කියන්නේ බීජ වී වැකුණුවට පස්සේ වැපිරීමේ ක්‍රියාවලියට ආධාරක වෙන කුඹුර තමයි පස්සේ වෙන්නේ. එතකොට බීජ කියලා කියන්නේ හේතුව. ඒ තුළින් අපට ලැබෙන ආස්පන්න තමයි ඵලය. හැබැයි ආස්පන්න වශයෙන් ගන්න වී තියෙනවනේ. ඒ වී වලින්ම තමයි ඊළඟ ආස්පන්නක ආපහු වපුරන්නේ. එතකොට හේතු ඵලය හේතුව සහ ඵලය කියන දෙකක් ඉස්සර නෙමෙයි. ඒක සාපේක්ෂව පවතින. මේ හේතුවක් නිසා ඵලය ඇති වෙනවා. ඵලය නිසා මේ තවත් ඵලයක් ඇති කරන්න හේතුවක් බිහි වෙනවා. මොක තමයි හේතුඵලවාදී. ඒ අනුව සියල්ල විස්තර වෙන්නේ දෙකේ අනුව. දැන් ඒක මම මුලින්ම සඳහන් කරේ අර කලින් සඳහන් කරපු අනුසය ධර්ම වලට මේ අනුසය ධර්මේ කොහොම ගැඹුරු දෙයක් මේ මේ අපේ ආගමකට දහම්කට ගැඹුරු විශ්වාස ගැඹුරට රට වෙන ඔබටම තේරෙන්නේ නැති දිට්ඨියන්තේ කියන්නේ අර කලින් විස්තර කරපු මේ අර ආමරාග අනුසය ඒ වගේම පටිඝානුසය වගේ ඒ ඒ වගේ මේ දෙලෙම අපේ ජීවිතයක ජීවිතයට සම්බන්ධ නොවන ඊට වඩා තේරුම් ගන්න අමාරුම දෙයක් කියන්නේ ඔබට දැනටම අවබෝධ වෙලා ඇති. ඒ තමයි මේකේ ස්වභාවය. හැබැයි මේක තේරුම් ගන්න පුළුවන්. දැන් දිට්ඨියනුසය දැන් අපි කාම කාමරාගන්සේ තේරුම් ගන්න ඉතිපොල ඉස්සර කළා අපි තේරුම් ගත්තා. පටිඝානසය නිසා අපේ ඇති වෙන කායික මානසික වාචික වෙනස්කම් අපට තේරෙන ජීවිතයේ වෙනස්කම් පිළිබඳව අපි විස්තර කරන අපටම තේරෙනවා. දිට්ඨියනුසය තේරුම් ගන්නේ කොහොමද? ඉතින් කරුණට විස්තර කරන්න කලින්. දිට්ඨියනුසය තේරුම් ගැනීම මෙන්න මෙන්න දෙයක් කියනවා. දැන් ඔබ විශ්වාස කරන ඔබ යම්කිසි මතයක එල්බගෙන ඉන්න පුළුවන් විද්‍යාත්මක මතයක් වෙන්න පුළුවන් ආගමික මතයක් වෙන්න පුළුවන් ඕනම දෙයක්. ඕනේ අපි දැන් ආගම දහම අත්‍යන්තයෙන් ඉඳලා කතා කරමු. ඕනෑම මතයක් ඔබ ප්‍රකාශ කළාට පස්සේ ඔබ ඒ මතය හරි වේවා වැරදි වේවා හරි දෙයක් වෙන්නත් පුළුවන් වැරදි දෙයක් වෙන්නත් පුළුවන් අනිත් කෙනා ඒක පිළිගන්නේ නැත්නම් ඔබට එනවා නම් ටිකක් අනගාටුවක් තරහක් දුකක් සමහර ඔබ බෞද්ධයෙක් වෙන්න පුළුවන් සම්මා දුක්ඛය විතර කළා වෙන්න පුළුවන් දැන් විශ්වාසයේ තියෙන මම සම්ධර්මයේ ගොඩාක් කැප වෙලා පිටින් සම්මා දෘෂ්ටිය ගැන විස්තර කරනවා. ඒ විශ්වාස කියන අහගෙන ඉඳලා කරන්නේ නැහැ මම ඕක විශ්වාස කරන්නේ නැහැ කියලා. ඒ විශ්වාස කරන්නේ නැහැ කියලා කිව්වෙන් පස්සේ මේ මම ප්‍රකාශ කරන දේ සමස්ත ලෝකයේ අවස්ථයට අවබෝධ වෙන දෙයක් වුණා. තමයි මෙහෙමනේ දැන්. දැන් බුදුහාමුදුරුවෝ මේක පැහැදිලිව දේශනා කළානේ. බුදුරජාණන් වහන්සේ කල්ප ගණනාවක් බෝධි සම්භාර කරලා බුද්ධත්ව ලබා කර පස්සේ විස්තර කරපු දේවල් උන්වහන්සේ ලොකු දේශ විශාල දේශනා කරනම් සමහර අය පිළිගන්නේ නැතුව අපහාස කරලා නැහිලා කියන. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කලබල වුණාද නැහැ. හැබැයි උන්වහන්සේ සාමස්තය ධර්ම ප්‍රහීන කරපු නිසා. දැන් මම හිතමු දැන් මම විචාරක විදිහට ධර්මයේ විස්තර කරනකොට ඔබ තමයි ඔබත් ඔබ දන්න දේක් විස්තර ඒක ධර්ම ආගම දහම වෙන්න පුළුවන් වෙන දෙයක් වෙන්න පුළුවන් අපි මේ දේවල් විස්තර කරනකොට අහගෙන ඉන්න කෙනා ශ්‍රාවකයා අහගෙන ඉන්න කෙනා මම ඔය විශ්වාස කරන්නේ නැහැ කියලා කිව්වහම ඔබට එනවා නම් ටිකක් ගමේ සිංහලෙන් කියනවා නික ඇඟ රත් වේගෙන යනවනම් පොඩ්ඩක් අපහසුාවක් වගේ ඇඟට තේරෙනව නම් එහෙම ඇයි මේ මනුස්සයා මම මෙච්චර පැහැදිලි කරලා නේද විස්තර කරන්නේ නැහැ කියලා කියනවනේ. එතනදී පැහැදිලිවම පින්වත් තේරුම් ගන්න මම මේ හොඳ නරක ගැන නෙවෙයි මම මෙතන කියන්නේ දැන් මේ. දික්තිය මනුස්සයෙක් ස්වභාවය ගැන මේ කියන්නේ. එතන අපි කියන දේ සත්‍ය දෙයක් වෙන්න පුළුවන්. අප කියන දේ වැරදි දෙයක් වෙන්න පුළුවන්. මෙතන මේ අපි අල්ලගත්ත මතයේ දෘෂ්ටියක් හරි වැරදි බව නෙමෙයි මම මේ දැන් මේ විස්තර කරන්නේ මෙතන. මෙතන විස්තර කරන්නේ දිට්ඨි අනුසය තියෙන ප්‍රධාන මේ කැරක්ටරිස්ටික් එක. ඒ කියන්නේ ප්‍රධාන ලක්ෂණය තමයි අපි යමක් අපේ විශ්වාසය අපි කෙනෙකුට විස්තර කරන අනෙක් කෙනාගේ පිළිගන්නේ නැති වුණාට පස්සේ අපට එනවනේ අපි අපිට අපිට නිකන් අපහසුතාවක් තේරෙන අනීසි අන්න ඒක ඒ අදහස එන්නේ ওই දික්ටි අනුසයෙන් නිසා. දැන් දැන් අපි සත්‍යයක් වුණත් අපි අවබෝධ කරගත්තට පස්සේ බොරුවක් නෙමෙයි. අපි තුන ওই කාලයක් තිස්සේ බොරුවක් විශ්වාස කරනවා. පස්සේ දැනගන්නවා මම විශ්වාස කරගෙන බොරුවක් කියලා. ඊට පස්සේ දැන් දැන් මේ විශ්වාස දැන් කරන දේ සත්‍යයි කියලා අපි විශ්වාස කරනවා. දැන් බොරුවක් විශ්වාස බොරු දෙයක් විශ්වාස කරන කාණාලේ අපට යම් කිසි කෙනෙක් ඒක බොරු කියලා කියනවා අපි කලබල වුණා හිතේ. දැන් එහෙම වෙන්නේ දිට්ඨි අංශය නිසා. හරි. දැන් මේ බොරුව දැන් විශ්වාස කරන්නේ නැහැ පොතක් දැන් විශ්වාස කරන්නේ කාරණා තේරුම් ගන්න දැන් විශ්වාස සම්දේ සත්‍යය කියලා අපිට වැටහිලා තියෙනවා. ඒක වෙරිෆයි කරලා දැනගෙනත් තියෙනවා. ඒක එකනාරෙන් අහලා පොතපතෙන් දැනගෙන. එතකොට මේ දැන් උදාහරණයක් වශයෙන් කියනවා දැන් මේක අපිම සත්ත්ව වර්ෂයකට එහා වගේදී වෛද්‍ය විද්‍යාවේ ගත්තහම මානසික ඒ කියන්නේ මනස විජුවම අපේ සෞඛ්‍යයට කායික සෞඛ්‍යයට බලපාන බව ඉස්සර විශ්වාස තිබුණ නැහෙනේ. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් mental emotional turbulence නිසා මානසික අවුල් මානසික අවුල් කියන ඒවා මේ අපේ අධික රුධිර පීඩනයට හේතු වෙනවා කියලා ඉස්සර වගේ විද්‍යාව කතා කරලේ නැහැ. ඒ වගේම කොලෙස්ටරෝල් කියලා දෙයක් ගැන දන්නේ නැහැ. තිබුණා කොලෙස්ටරෝල් කියන එක. එතකොට දැන් කොච්චර බෙහෙත් ගත්තත් කෙනෙකුට මේ අධික රුධිර පීඩනය ඒ වගේම ලේබල මේසේ වැඩි වීම නැත්නම් කොලෙස්ටරෝල් කියන එක වැඩි වෙන්න පුළුවන් සමහර බෙහෙත් ගත්තා මනසේ සාලෙද වෙන්න පුළුවන් يعني ඒක මීට සත මේ සත වර්ෂයකට කලින් ඔබ කිව්වනම් මේ මිනිස්සු පිළිගන්නේ නැහැ. ඇයි? නෑ නෑ වෛද්‍ය විද්‍යාවේ මතයක් කියන්නේ නැහැ කියනවා. එතන මේ නමුත් දැන් කොහොමද? දැන් වෛද්‍යවරයාට කියනවාමත් කියන්නේ කොහොමද? දැන් මේ ඒ පරිණිත දැන් පරිණිත දෘෂ්ටිය වෙනස්ලාන්නේ දැන් කියන්නේ නෑ. ඒ දෙකින්ද කියනවා නේ ડોක්ටර් නෝනා ડોක්ටර් මාත්‍යම හරි වෙදී මම මෙච්චර බෙහෙත් ගත්තා දැන් කොච්චර පාලනය කරත් මගේ මේ දියවැඩියා අඩු වෙන්නේ නෑනේ. මගේ කොලෙස්ටරෝල් අඩු වෙලා නෑ. ඊපස්සේ කරකිනවා බෙහෙත් ගත්තට මදි හිත සංසුන් කරගන්න කියලා කියනවා. ඒකේ කීටි කියලා කියනවනේ හිත සංසුන් කරගන්න කියනවනේ රිලැක්සේෂන් කරන්න කියනවා මයින්ඩ්ෆුල්නස් කරන්න කියනවා භාවනා කරන්න කියලා දැන් කියනවනේ දැන් මේක ඒ සත්‍යයක් නෑ ඕක අර ගත වර්ෂයකට වගේ එහා ඈ කාලේ කිව්වනම් වෛද්‍ය විද්‍යාව hina වෙයි කියන එක දැන් hina වෙන්නේ නෑ දැන් ඕනම වෛද්‍යවරයෙක් කියනවා ඒ මොකද උනේ එතනදී ඒ කලින් තිබ්බ මතේ නෙවෙයි දැන් තියෙන්නේ හැබැයි දැන් එහෙම කිව්වා වුණත් ඒක කෙනෙක් පිළිගන්නේ නැති කෙනෙක් ඉන්නවා නෑ නෑ මම විශ්වාස කරන්නේ මේ හිත කලබල වුණාම මේ අධිකරකට අධිකර උදර පීඩනය හැදෙනවා ලේබල් සීනින් වැඩි වෙනවා මම විශ්වාස කරන්නේ නැහැ කියලා කිව්වට පස්සේ ඔබ හිතනවත් එහෙම මේ මනුස්සයට මම දන්නේ සාධකතුක් වෙලා මේ මෙන්න මේක විශ්වාස කරන්නේ නැහැ කියලා ඔබ නිකන් කලබල වෙනවා හිතේ අන්න එහෙම කලබල වුණොත් ඒක තමයි ditthyanusse තියෙන ප්‍රධාන ස්වභාවයේ ලක්ෂණය මම ওই කරුණිකම වැඩිපුර සවිස්තරා කිව්වේ ඔය දිට්ඨියනෝසේ තියෙන ලක්ෂණය පෙන්වන්නේ. හොඳට මතක තියාගන්න. දිට්ඨි කියලා කියන්නේ වැරදි දෘෂ්ටිය. හැබැයි නිවැරදි දේ වුණත් අපි දැනගෙන ඒ තව කෙනෙකුට කියන්න ගිහිල්ලා ඒක පිළිගත්තේ නැත්නම් හිත කලබල වෙනවා නම් එතනත් අපි වැරදි හැබැයි. හරි. අපි සත්‍යය තමයි කියන්නේ. ඒ ඉතින් අනිත් කෙනාගේ පිළිගන්න නැත්නම් අපි මොනව කරන්නද? එහෙම හිත කලබල කරගන්නත් එපා දෙන්නත්. එතකොට ඒ තමන්ගේ තමන් ගත්ත අර තමන්ගේ ආධ්‍යාත්මයට තමන්ගේ ධර්මයටත් ඒක අපහාසයක් වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ විස්තර කළා සමහරව ඒක පිළිගන්නට නැත්තා කියනවා. බුදුහාමුදුර කලබල වුණේ නැහැ. එයි. උන්වහන්සේ දිට්ඨි අනුසය නැති මම මෙච්චර මේ විස්තර කරේ ඉතාම සියුම් කාරණයක්. හොඳට මතක තියාගන්න මේ මම මෙතන සඳහන් කරේ නැහැ කිසිම තැනක මේ හොඳ කියලා. ඒ කියන්නේ හොඳ නරක ප්‍රශ්නයක් නැතුව අපේ මතය අපි කියනකොට අපේ අනිත් කෙනා නොපිළගන්නකොට අපි කලබල වෙනවා නම් ඒක වෙනවා සමාජීය වස්තෙන් අපේ සමාජයේදී. එතකොට අපි ඉඳ කලබල වෙනවා නම් ඒක වෙන්නේ ওই දිත්‍යන්තයෙන්. ඒකයි මම කියන්නේ. ඒ දිත්‍යන්තයේ ස්වභාවය ගත්තාම ඒක දැන් හොඳ දෙයක ධර්මයේ දන්න කෙනාට සත්‍යය දන්න කෙනාට උනත් ඔය දිත්‍යන්තයේ ඉඳ දුන්නොත් එතන තමයි හානියක් වෙනව නෙයි. හානියක් වෙන්නේ හේතුව. හ්ම් තමන් බොත් කළා කියනවනේ මම මෑන් බොත් ඔබ ළඟට ඇවිත් ඔබෙන් ඔබ මල් ළඟට ඇවිල්ලා ඇයි හාමුදුරනේ හිත කලබලනේ අනේ බලන්න මේ මහත්මා මහත්මිය මම මේ මෙච්චර හොද්දට මේ ධර්මයේ පැහැදලා මේ මනුස්සයා පිළිගන්නේ නැහැ කියනවා අනේ ඇත්තට හාමුදුරනේ මේ මනුස්සයා මොඩේක් වෙන්නේ නැති බලන්න බේගෙන නම් මේ මොඩකම උච්ච පැහැදිලි කරලා තේරෙන්නේ නැහැ මේ මොඩයන්ද කියලා එතකොට ඔබ මට ඇයි ඇයි හාමුදුරනේ ඔබ වහන්සේ ඒක විස්තර කරලා දුන්නා ඇයි ඔබ වහන්සේ කලබල වෙන්නේ නැහැ මේ මනුස්සයාට ඒක වැටහෙන්නේ නැත්නම් වැටහුණා තේරුම් ගන්න උවමනාවක් නැත්නම් මතේ වෙනස්කම් උතුහන්සේ කලබලලා තේරෙන්නේ නැහැ. අන්න ඒ විදිහට ඔබ මට මතක් කර දෙන්න මම කලබල වෙනවා නම් එයින් අදහස් කරන්නේ මොකද්ද? මම දිට්ඨියනුසේස්සා දැන් වැටිලා ඉන්නේ. ඕකයි මට මේ පිළිතුර මේ කියන්න උවමනාව. ඊළඟ කාර්යම සක්කාය දිට්ඨිය. අප කරුණු දෙකයි දෙන්නේ විස්තර කරන්න. ඒ අද පොඩ්ඩක් කාලේ හිට පරිපූර්ණ යනවා. ඒක ඉවර කරන්න බැරි වෙනවා. ඒක කාලක් වගේ යන්න වෙනවා. ඊළඟ සක්කාය දිට්ඨිය. ඒක දිට්ඨිනේ තමයි. සක්කාය දිට්ඨිය කියලා අපි ඉංග්‍රීසියෙන් කියන personal belief. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ දැන් අපි තද සංයෝජනය ගැන සාකච්ඡා කළා. පෙරදී. දැන් දස සංයෝජන අපි දන්නෝනේ අපි මේ සතර සංස්කාරේ බ්‍රේක් කරන්න සතරේ කඩා බිඳ දාන්න අපිට තියෙන බැමි 10ක් ඒවට කියනවානේ ඒ ඒ නොස් 10ක් පැටර්ස් 10ක් මේ බොන්ඩේස් 10ක් තියෙනවා මේ මොනවද ඒවට තමයි සංයෝජන කියන්නේ. සං කියලා කියන්නේ එකට යෝජන කියලා තමයි බඳලා තියෙන්නේ. මේ එතකොට ඒවත් පෙටස් 10ක් තියෙනවානේ අපේ. රස සංයෝජන කියලා. ඒ රස සංයෝජන අපි දන්නවනේ මුල් තුන නැති කලම සක්කායදී විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති කලම සෝතාපන්න වෙනවා. ඊට පස්සේ ඊළඟට සීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාරික අටිගත කාමරාග පටිඝය දෙකම දෙල සාකච්ඡා කළ අනුසය. කාමරාග පටිඝ දෙක තමයි කඩන්න මම ආරු. කාමරාග පටිඝ දෙක සම්පූර්ණයෙන් කඩන්න තුනී කරලා දැම්මම සකදාගාමී වෙනවා. ඊළඟට ඒ කාමරාග පටිඝ දෙක සම්පූර්ණයෙන්ම විනාශ කළා දැම්මම අනාගාමී. ඊට පස්සේ ඊළඟට රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව තව පහක් තියෙනවා. ඒ පහම නැති කළාට පස්සේ තමයි රහත් වෙන්නේ. ඉතින් අවසානයේදී එතරම් තේරෙනවන්නේ මේ මුල් පහ කඩන්නම මේ මාර්ගඵල තුනක් ඕන කියලා. මුල් පහ කඩන්නම මාර්ගඵල තුනක් ඕන වෙනවා. සෝතාපන්න වුණාම තුනයි නැති වෙන්නේ. සකදාගාමීවම ඊළඟ දෙක හතර පහ දෙක සම්පූර්ණයෙන් නැති වෙන්නේ තුනේ වෙනවා විතරයි. අනාගාමනාම තමයි ඒ දෙක සම්පූර්ණ නැතුව. තව පහක් එන්න තියෙන රහත්. ඒක නෙමෙයි මෙතන කාරණේ. දැන් මුල් මේකනේ සක්කාය දිට්ඨි. සක්කාය දිට්ඨි කියලා කියන්නේ ඔය personality belief. ඒ කියන්නේ wrong notion of self කියන. තමන් මේ මමත්වයේ පිළිබඳ වැරදි අවබෝධය. මොකක්ද මෙතන? ආත්ම ආත්ම දෘෂ්ටිය මෙතන. ඒ කියන්නේ මම කියලා කියන්නේ ස්ථිර සදාකාලික හැමදාම පවතින දෙයක්. දැන් පොතර කියන්න පුළුවන් එහෙනම් හාමුදුරනේ බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුව උදාහරණයක් මූලික ඉගැන්වීම් වලින් එකක් මේ one of the fundamental teachings වලින් එකක් මේ මේ පුනර්භවය කියන්නේ නැවතන අපි ඉපදෙනවා. එතකොට එහෙනම් අපි විනාශ නොවි යනවා නේද? ඉතින්දී කියන උත්තරය කෙනෙක්වත් අහන්න දෙන්නේ මම කෙටිම කල්පියාම කියන්නේ. මේ එතනදී මේ භවයෙන් භවයට සදාකාලිකව යන දෙයක් නෑ. සදාකාලිකව යන දෙයක් සිද්ධ වෙන්නේ නෑ නේද? එතන සිද්ධ වෙන්නේ මොකද්ද? එතන දිගට පවතින දෙයක් නැහැ. ඊළඟ එතන පවතින්නේ මොනවද? මේ ඒ තමයි මේ අර ලෙජ්ජසෝ නොචාඤ්ඤෝ අපේ මේ ජීවිතයේ කොටස එක්තරා කොටසක් යනවා කර්ම ශක්තිය අපේ මතකය අපේ පුරුදු ඔය කාර්මික එනර්ජි මෙමරියන් හැබිට්ස් කියන තුන අපි ගෙනියනවා වෙනත් භවයකට එතකොට එතනදී විඥාණයෙන් අරගෙන ගියා අර්ථකථන අවතනවල කියන අපි උපත්ති ලැබෙනවා මේ එතකොට එතනදී ඒ බුද්ධලයා නෙමෙයි හැබැයි වෙන කෙනෙකුත් නෙමෙයි. මේ ඒ කියන්නේ විනාශ නොවන ආත්මයක් අපි දිගට ගෙනියන්නේ නැහැ. මේ මොකද අපේ මේ දැන් මේ ලබාගත් ජීවිතය සාපේක්ෂයි. මේ ජීවිතයේ අවසන් වල ඊළඟ ජීවිතයට යන ගමන සාපේක්ෂයි. ඒ ගමන පවා සාපේක්ෂව යනවා. එතකොට විනාශ නොවන දෙයක් කියනවා නම් ආත්මයක් වගේ සාපේක්ෂ වෙන්න බැහැ නේද? ඒක පර්මනන්ට් වෙන්න ඕනේ. පර්මනන්තයක් නැහැ. ස්ථිරතාවයක් නැහැ ඒක සාපේක්ෂයි. ඒක සක්කායදිට්ඨිය කියලා කියන්නේ ඔන්න ඒ විශ්වාසය නැති කරගන්න. ඒ ඒ සක්කායදිට්ඨිය කියන්නේ ඒ විශ්වාසය තබා ගන්න. හැබැයි මමත්වයේ පිළිබඳ තමන් පිළිබඳ තියෙන වැරදි විග්‍රහය ආත්මීය විශ්වාසය තියෙනකම් පින්වත් සෝදාපන්න වෙන්න. සෝවාන් වෙන්න බෑ. ඒක තමයි මෙතනදී මේ අදහස් කරන්නේ. ඒකෙන් අදහස් කරන්නේ මේක එතකොට සක්කාය දිට්ඨිය වෙන පොද ඒ බුද්ධ දේශනාව අනුව එතකොට අපි බැලුවහම අපට තේරුම් ගන්න වෙනවා මෙතනදී දුහාඳුර දේශනා කරන්නේ ඒ සක්කාය දිට්ඨියේදී මේ ඒ රැක කරගන්න ඕන මේ ආත්ම දෘෂ්ටිය කියන්නේ. ඒක හරි අමාරුයි. සෝවාන් මේ අමාරු වෙන්නේ ඒක. ඒ කියන්නේ මූර්ම බන්ධනය කඩන්න අමාරුයි. කොච්චර කිව්වත් මේ මම කියලා දැන් මම දන්නා දැන් මෙතන මේ බණතරම ස්වභාවයේ පින්නතුන් ඉන්නවා ජීවිතයේ උදේයට ඥාණයෙන් දැකලා ඇතිවීම නැතිවීම පැහැදිලිව දැකලා මනෝත්වේ තුනී කරගත් පින්නතුන් ඉන්නවා. නැත්නම් ඒ පින්නතුන් කියනවා දන්නේ නැතුව නොදැනීම. අර මේ ජීවිතයේ දෙන සිතුවිලි ඔක්කොම චිත්තානුපස්සනාවෙන් බලලා කොච්චර පාලනය කරගත්තා මොකද වෙන්නේ? අර පෙර පෙර සංසාර පෙර කරපු කෙලසක් හරියවිල්ලා කරදරේ දානවා. මේ එතකොට ඒක වෙන්නේ අනුසය වශයෙන්. ඒ නිසා තමයි ඔය මෙතන සිද්ධ වෙන්නේ. දැන් සක්කාය දිට්ඨිය හොඳට ධර්මයේ ප්‍රගුණ කරලා භාවනා කරලා එහෙම ඉදී ඉන්න කෙනෙකුට මේ මොකද වෙන්නේ? ඒ විචංශක වුණාට පස්සේ යම්සි කලබලයෙන් තරහ යනවා නම් යම්සි දෙයකට යම්සි පවුලේ ප්‍රශ්නයකදී හරි එහෙම නැත්නම් සමාජීය දෙයක යම්සි දෙයකට හිත කලබල වෙනවා නම් කලබල වෙනවා මේ ඒ මම මේ ඒ මම කියන දේ අහන්නේ නැද්දෝ කට්ටිය කියලා කලබල වෙලා කෑ ගැහුවොත් එහෙම මේ එතනදී මොකද වෙලා තියෙන්නේ එතනදී සක්කායයේ තියෙන දේ කලබල වෙන්නේ එතකොට සක්කායයේ ක්‍රියාත්මක කොහෙන්ද දිට්ඨිය අනුසය නිසා ඒක වෙන්නේ ඒ මොකද මොනවා කියනත් උඩු පිටෙන් අපට කරනව අවබෝධ වුණා යහිතෙන් අත්පංශස්සේ හරේ අපි මේ පැවැත්මක් පිළිබඳව මම මේ මම මම කියන දේ අනිත්‍යයි පිළිගන්න ඕන මම කියලා කෙනෙක් ඉන්නවා කියන විශ්වාසයක් කියන යටි හිතේ හැරේ. සිතුම් වදේ දෙක තියෙන්නේ. ඒකයි සක්කායදී. ඊළඟ අවසාන කාරණේ විස්තර කරන්නේ ඔය දිට්ඨි සහ දස්සන කියන වචන. එකම මූලයෙන් තමයි දිට්ඨි සහ දස්සන. දස්සන කියන්නේ දැකීම කියන්නේ. එකම මූලයෙන් තමයි වචන දෙක හැදෙන්නේ. දිට්ඨි සහ දස්සන. එතනදී ඔබට මේ මතක් කරන්න කැමති මේ කරණීයමෙත් සූත්‍රය සහ ධම්සක් පැවතුණු සූත්‍රයේ සඳහන් වෙනවා ඔය මේ දිට්ඨි සහ දස්සන ගැන විශේෂයෙන්ම කරණීයම සූත්‍රව දන්නවා දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ සීලවා කියලා කියන්නේ සිල්වන්තයා කියන එක. සම්පූර්ණ සීල ආරක්ෂා කරන කෙනා. ඒක නෙමෙයි මෙතන වැදගත් වචනේ. දිට්ඨිංච අනුපගාම. දෘෂ්ටියකට නොගොස් not going to views කියන එක. දෘෂ්ටියකට නොගොස් දස්සනේන සම්පන්නව. දර්ශනයෙන් යුක්තව. දෘෂ්ටියක් නැතුව දර්ශනයෙන් යුක්තව කියනවා. එතකොට දිට්ඨි දස්සන දෙකම එක මූලයෙන් එන්නේ. එතකොට මෙතනදී මොකද මතක තියාගන්න දිට්ඨි කියන වචනේ විතරක් සඳහන් කළොත් සම්මා මිච්ඡා නැතුව එයින් අදහස් කරන්නේ මිච්ඡා දිට්ඨි. කෙලබ ගැනීම. එතකොට දිට්ඨි ඊට හේතුව තමයි හොඳ දේ වුණත් අල්ලා ගැනීම දිට්ඨියනසේට හේතු වෙන එක මම කිව්වේ. ධර්මයේ ගන්න සියල්ල මේ ධර්මයේ කටපාඩම් කරගත්ත ගැඹුරින් භාවනා කරන මහා තෙරුන් වහන්සේ කෙනෙකුට උනා යම් දෙයක් උන්වහන්සේ ප්‍රකාශ කළාම තව කෙනෙක් ඒ ප්‍රශ්න කළොත් මේ ප්‍රශ්න පිළිඳ තරහ යනවා නම් ඒ පිළිගන්නේ නැත්නම් ඒ ඒ තරහ ගැනීම කියන පටිඝ සංඥාව එන්න පුළුවන් පටිඝය ඇති වෙන්න පුළුවන් අනිත් කෙනා පිළිගන්නේ නැති හින්දා කියන්න පුළුවන් I got angry in good faith කියලා මම ඉතින් මේ හොඳ දෙයක් කියන්න ගිහලා තරහා ගිය කියලා කියනකොට ඒ වුණත් ඒක සමාවක් නැහැ පිටපත්. මනෝවිද්‍යාත්මක සමාවක් ලැබෙන්නේ නැහැ මනෝවිද්‍යාවේ ස්වභාවිකයි. ඒකනම් එතන හිත කලබල වෙලානේ. එතකොට දික්ටි වල ලක්ෂණ එහෙමයි. ඊළඟට මේ මෙතන ඉඳලා සංස්කාරණ කර්මිනේ සෝ දික්ටිං අනුපගම්ම. අනුපගම්ම කියන්නේ න උපගම්ම not having not come having not gone to having not uh, uh, මේ held කියලා. ඒ කියන්නේ අනුපගම්ම කියන්නේ දෘෂ්ටියකට අල්ලා ගන්න නැතුව දෘෂ්ටියකට වැටෙන්නේ නැතුව දර්ශනීය සම්පන්න දර්ශනීය යුක්ත. දර්ශනය කියන්නේ ඉන්සයිට් කියන එක. මේ නිවර්දි විතර දර්ශන කියලා කියන්නේ. ඒ කටිමේ සූත්‍රයේදී සඳහන් කරනවා. එතනින් දැන් කියනවා නම් දික්ෂිත අනුපගම්ම තියලවා දර්ශනීය සම්පන්නෝ කාමයේ දුවිනේ කේතං නහිචාරු ගබ්බසයන් පුනරේදී කියන විවිධතා කරන්නේ. දෘෂ්ටි අල්ලාගෙන හිටියාම මොකද වෙන්නේ? දර්ශනයේ නැතුව දෘෂ්ටි අල්ලගෙන හිටියාම මොකද වෙන්නේ? නැවතත් කාමේසු විනයයේ සංකීර්ණපත් මොකද කරන්නේ? කාම ලෝකේ අපතක් නැවතත් ගැලෙනවා. ආහු වේගයට වැටෙනවා. වැටිලා නැවතත් මොහොතේ ඉපදෙලා සංස්කාර ඉවර කරන්න නම් වෙන්නේ නැහැ. හැබැයි දෘෂ්ටියකින් පරව දර්ශනයෙන් යුක්ත වුණාම මොකද වෙන්නේ? අපිට පුළුවන් ඔය නැවත මෞකුසට එන එක. ඒ කියන සංසාරයේ අවසන් කරන්න පුළුවන් කියන්නේ. ඊළඟට ධම්මප්පවත්තන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන උන්වහන්සේ උදම් වාක්‍යයක් ප්‍රකාශ කළානේ. උදාන වාක්‍යයක් ප්‍රකාශ කළා උන්වහන්සේ ආධ්‍යාත්මික සතුට ප්‍රකාශ කරන දේ මොනවද? ඥානංච පණනේ දස්සනං උදපාදි. මට දර්ශනය පහළ වුණා. ඥාන දර්ශනය. එතනේ දර්ශන දර්ශනය කියන්නේ එතන. ඒක ඊට පස්සේ කොණ්ඩඤ්ඤ මහරහත් කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ට කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ සෝතාපන්න වුණේ උන්වහන්සේ මේ මුල් මොනවද සෝතාපන්න වුණාට පස්සේ උඹලා කරන්නේ මූල මූලික මූලික කෙලස් ටික නැති කළාට පස්සේ බුදුහාමුදුරුවෝ ඒ සතුටු නැහැ කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ කියන්නේ කොහොමද උනා දේශනා කරන්නේ මේ කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ දේශනා කළා තථාගතයන් වහන්සේ විසින් බොහොම දුෂ්කරතා පාරමිතා පුරන යව තමන් වහන්සේ තමන් විසින් අවබෝධ කරගත්ත දේ අද ඔන්ලයින් ඔන්ලයින් එකක් අවබෝධ කරගත්තා කියලා ප්‍රකාශ කළානේ මොකක්ද ප්‍රකාශ කරපු ධර්මය යං කිංචි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං. ඔන්න ඔය ඔය ෆ්‍රේස් එක තමයි ඔන්න ඔය වාක්‍ය ඛණ්ඩේ විස්තර කරන බුදුහාමුදුරන් ධර්මයේ තියෙන විශේෂත්වය. යම් කිංචි සමුදය ධම්මං යම් කිසි දෙයක් ඇති වෙනවද? සම්බන්තං නිරෝධ ධම්මං. ඒ සියල්ලම නැති වෙනවා. සත්‍ය සදාකාරික පැවැත්මක් නැහැ. ඒකට දැන් බුදුහාමුදුරන්ගේ පරිසර සමාජ ආගමික පරිසරයේදී සියල්ලම ඔබ බ්‍රහ්මයා මේ නැති වෙනවා. මේ දැන් ඒ නිසානේ අපි අර සිංහල කවියේ තියෙන්නේ මොකක්ද අපට නොයේ මරුට මොකක්ද කාට අපට නොයේ බඹුටත් මරු ළඟා වෙච්චි කිය. බ්‍රහ්මයක් මරනවා කියලා කියනවා අපි. බ්‍රහ්මයාට මරණයක් තියෙනවා. ඒක ඔප්පු කරන්න ගිහිල්ලානේ බුදුහාමරණ ගොඩාක් ප්‍රාතිහාර්ය පාණ්ඩෝනේ බක කියන බ්‍රහ්මයක් තියෙනවා. මොකද බක කියන බ්‍රහ්මයා විශ්වාස කළා තමන් සදාකාලිකයි කියලා. ඒසාර බුදුහාමරණ සිද්ධ වුණා ප්‍රාතිහාර්ය ගොඩාක් පාණ්ඩ බක කියන බ්‍රහ්මයා দমনය කරා. ඉතින් ආ බ්‍රහ්මයේ කුණත් විශ්වාස කරේ සදාකාලිකයි කියලා. මේ විශ්වාසය. ඒ නිසානේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ පිටනක් ආරම්භ කරන්නේ. බුදුහාමුදුරුපන් සමාජයේ බුදුහාමුදුරුපන් සමාජයේ පහළ වුණු ඉන්දියානු සමාජයේ උන්වහන්සේ ප්‍රකාශ කළානේ ඇත්ත වශයෙන්ම බුදුහාමුදුරේ දැන් ඔය පංචාවේ සමාපatti ධානය කියන දේවල් ගැන කරමිටපුවා ආගමික උත්තරගෙන කියනවා. බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුත්තක් නෙවෙයි. මේ ධ්‍යාන සමාපatti වෙන දේවල් දැනෙන්නේ කියන්නේ. අරූප ධ්‍යාන දක්වා දැනෙන්නේ කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ධර්මයේ පටන් ගන්න එතනින් නෙවෙයි කියන්නේ. පංචාවේෂ්ණා සමාපatti ගන්නවනේ කාමාවට ලෝකේ පහු කරලා ගිහිල්ලා රූපාවට ලෝකේ බ්‍රහ්ම ලෝකයට ගිහිල්ලා එතනින් අරූප ධ්‍යාන වලට අරූප ආකාසානං ඡාදේ විඥානං ඡාදා කිඤ්ඤායතනේ සංඥා නාපඤ්ඤායතනේද අරූප ප්‍රමෝලෝ ප්‍රද්‍ර සදාකාලිකව මනස විඥානයේ ප්‍රතික්ෂේප කරලා කියලා මේ අවසානයේ කල්ප ගණනාව කරද්දී කාල තේරන තාක්ෂය වගේ කාලයක් තිස්සේ එතන ඉන්න පුළුවන් කල්ප ගණනක්. ඒ කල්ප ගණනක් එතෙන්ද කියලා ඉන්න එක නෑ. ලොකුම නිර්වාණය නැත්තම් විමුක්තිය දැනගෙන හිටියේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒකත් සංසාරය. තනස්තාවකාලිකයි අවදාහරි එන්න වෙනවා කියලා. මේ බුදුහාමුදුරේ දේශනා කළේ මොකක් හැමදේම යදමිච්ඡං කම් දුක්ඛං යම් දුක්ඛං තදන යම් කිසි දෙයක් දුකට හේතු වෙනවද එතන එතන මේ යදමිච්ඡ යම් කිසි දෙයක් නිත්‍ය නැද්ද සදාකාලිකව පවතින්නේ නැද්ද ඒ දේ දුකට හේතු ඉතින් දුකට හේතු වෙන දෙයක් කොහොමද ස්ථිරව පවතනවා කියන අල්ලගන්නේ ආත්මී ඒක අල්ලගන්නේ කොහොමද ඕකනේ ඕකනේ ත්‍රිලක්ෂණ දේශනාව කියන්නේ පින්වත් බුදුරජාණන් වහන්සේ සත්‍ය හොයාගත්තා කියන්නේ අපි සත්‍ය වාගත්ත කියලා මොකක්ද ඇහුවන් පස්සේ ඉතින් චතුරාර්ය සත්‍ය කියන්නේ. ඒක වෙනවා චතුරාර්ය සත්‍ය තමයි අවබෝධ කරගත්තේ. ඒ චතුරාර්ය සත්‍යෙට පදනම් වෙන්න හේතුවක් තියෙනවා. දුක තියෙනවා. ඒ දුකේ ආරම්භයත් නැති නැති කරන්න ඕන. ඒව ඔක්කොම අදාළ වෙන්නේ ත්‍රිලක්ෂණ දේශනාව. නිසා බුදුහාමරගේ ධර්මය ආරම්භ වෙන්නේ නියම විදිය ත්‍රිලක්ෂණ දේශනාවයි. ඒ නිසා තමයි ත්‍රිලක්ෂණ දේශනාවට බොහෝම පයිරට ලබන ආන්දරණ දේශනාවට ඇයි යම් පස්ස මේ සිය පවතින දේවල් සියල්ල නැති වෙනවා. දැන් අපි හිතමු ලෝකයේම අමු ප්‍රඥාව පවතිනවා නම් ඕකට මරණයක් තියෙනවා කියලා තමයි ඔය අදහස් කරන්නේ මොනවද? යම් කිසි සමුදය ධම්මං සම්පත්තං නිරෝධ ධම්මං කියන ඒ විශ්ව ප්‍රකාශයෙන් ඒ යුනිවර්සල් ස්ටේට්මන්ට් එකෙන් අදහස් වෙන්නේ මේ හරි ප්‍රඥා ඉන්නවද? ඔය ඉන්නවා. ආයනකයක් කවදාද දැනෙන්නේ? විද්‍යාවෙන් කියන්නේ ඕකනේ. අවතන දෙයක් ඕනම දෙයක් වෙනස් වෙන්න ඕන නැති වෙන්න ඕන. නූතන විද්‍යාවට උගන්වන්න ඕක. ඒ නිසා ඔක තමයි මේ අද කරුණු රාශියක් උත්තර කරනකොට තේරෙන්න ඇති. දැන් දෛනික ජීවිතයේ ඇප්ලයි පැත්තට ගත්තාම දෙවිඥානුසය කියන එක අර කාමරාගානුසය, කටිගානුසයට වඩා ගැඹුරු දෙයක්. දෛනික ජීවිතයේ කොහොමද මේ පිළිපදින්නේ කියන ගැටලුව ඇති වෙන්න පුළුවන් තේරුම් ගන්න. ඒ ඉඳලාම තේරුම් ගන්න විස්තර කළේ අතරමැදදී ඔබ දන්නා දේ නිවැරදිම දේ වුණා. ඔබ දන්නා දේ වැරදි වුණත් ඒක ඔබේ මතය නම් අපි හිතමු මේ වැරදි දේ විතරක් නෙවෙයි ඔබ දන්නා දේ නිවැරදි මතය වෙලත් නිවැරදි දේ වෙලත් ඒක තව කෙනෙකුට කියලා දෙන. ඒ කෙනෙක් පිළිගන්නේ නැත්නම් කැමති නැත්නම් ඒකද හිත කලබල කරගන්න හොඳ නැහැ. හිත කලබල වෙනවා නම් ඒ දිත්‍යානුසය ස්වභාවය. කලබල වෙන්න එපා. මේ මම කිව්ව කාරණේ අනිත් පැය පිළිගන්නේ නැත්නම් මම ඒකින් කිව්වා ඉතරයි. කියලා තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ධර්ම දේශනාව අවසන් කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරං සාදු සාදු සාදු ධර්ම දේශනය කරතු ගෞරවනීය දේශකයන්න් වහන්සේ උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක දර්ශනපති පූජ්‍යපාද දීතුනුපිටියේ උපනන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේ අපේ උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු Thank you.